හොඳයි අපි උදේ කතිකා කරගත්ත විදිහට නැවතත් අපේ 12 මාරට එකතු වෙලා ප්‍රශ්න සහ පිළිතුරු වැඩපිළිවෙලයි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලිඛිතව ප්‍රශ්න ලැබිලා තියෙන නිසා ඒ ලිඛිත ප්‍රශ්න අනුව වැඩ වැඩපිළිවෙල පටන් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රශ්නයක් නගලා තියෙනවා මෙහිම ලිඛිතව. උපචාර උපචාර සමාධියෙන් පසු අර්පණා සමාධියට පැමිණ විතක්ක විචාර පීතිසුඛ ඒකාග්‍රතාව යන ධානා තලයට පැමිණීමට අවශ්‍ය අංග තලයන් වලට පැමිණීම කාරුණිකව පහදා දෙනු මැනවි. සම්මා සම්බුදු සරණයි. මේක මේ උපචාර සමාජයත් අර්පණ සමාජයත් අතර කියන සංදිස්ථානයි. බොහොම ඔද්දල් සංදිස්ථානයක් මෙතන තියෙනවා. ඔද්දල් කියලා කියන්නේ මේ අපි සාමාන්‍ය සමත භාවනා පිළිබඳව විස්තර කියන පොතක් ගත්තොත් උපචාර සමාධි අවස්ථාවට එනකන් සාමාන්‍යයෙන් රේකීය ගමනක් පෙන්වනවා. මෙන්න මෙහෙමයි මෙහෙම මෙහෙමයි එන්නේ කියලා. ඒක උපචාරයේ ඉඳලා අර්පණාට යන තැන ඒකට බලපාන සාධක විචල්්‍ය සාධක රාශියක් තියෙන නිසා විවිධ පැතිවල හැටියට ලොකු විස්තරයක් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ එතන මේ බොහොම තීරණාත්මක සම්දිස්ථානයක්. අපි ගෙදරකට මිදුලේ කෙලවරට ආවා. මිදුල තමයි උපචාරය කියලා පාලියෙන් සඳහන් කරන්නේ. ඊට පස්සේ මිදුලේ ඉඳලා ගෙට කොට වෙන එක. ඒකයි එතන තියෙන වෙනස අර්පණාව කියලා කියන්නේ ගෙට ගොඩ වෙන එලිපත්ත පනිනවා කියන එක. මිදුල කියලා කියන්නේ ඉදිවැට පනිනවා කියන එක. ඒවත් මිදුල මිදුල මට්ටමේ ගහන වැටට අපි කියන ඉදිවැට කියලා. ඉදිවැටේ කඩුල්ල තියෙනවා. කඩුල්ලෙන් ඇතුල් වෙලා ඊගාවට එලිපත්ත පනින එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක හරියට අර මගුල් තුලාවලදී ඉස්සර කතාවක් තියෙනවා ඉන්දියට පණින්න ඉස්සර මේ තේරබිලි කවි කියනවා. ඒ කියන්නේ ගෙනියන්න එනකොට මඟුල් දවසේ මනමාලයා කට්ටිය එනකොට ඉඳිවැටේදී ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කළේ ප්‍රශ්නට උත්තර දුන්නොත් විතරයි මේ මෙතනට එන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තමයි ගෙටේ එන්න පුළුවන් වෙන්නේ. එතකන් දිගටම මේ මේ සාහිත්‍ය රසයක් තියෙන කවි වලින් විවිධ ප්‍රශ්න අහනවා. තේරවිලි කවි අහනවා. තේරවිලි ප්‍රශ්න වල උත්තර දීගෙන දීගෙන ඕනේ ගේ ඇතුළේ දෙන්න ආවට පස්සේ ඒ ඒ ආව පිරිස විවිධාකාරයෙන් පරීක්ෂා කරනවා. විවිධාකාරයෙන් පරීක්ෂා කරලා තමයි ගෑණියක් දෙන්නේ. දෙන්නේ ඉතලා බලනවා. දැන් නැහැ අනිත් පැත්ත තියෙන්නේ. ඉතින් කොහොම හරි අන්න ඒ වගේ මෙතන ඒ ඔක්කොම වැඩ තීන්දුවයි. මේ දෙන විවාහ වෙන බවක් දන්නව නැකත් ඔක්කොම ලෑස්ති කරලා තියෙනවා. නමුත් එනකොට හැමතැනම කඩුල්ලක් පනින්න, ඉඳිකට පනින්න, එතන තේරිලි ගාතකට උත්තර දෙන්න කවියකට. අන්න ඒ කතාවක් තියෙනවා. ඒක නිසා මෙතනදී එක එක ධානාංග පහක් මම මේ පැත්තෙන් විස්තර කරන්නයි මම හිතන්නේ ධානාංග පහක් මාර්ගයේ නීවරණ පහක් ප්‍රතික්ෂේප කිරීමක් මෙතන කෙරෙන්නේ ඒක මේ මේ දීග්ගය විස්තර කරන්න බලන එක පැතිකඩක් අපේ හිතේ නිතරම නුපුහුණු හිත පෘ탁ජන හිත එහෙම නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ පවතින හිත නිතරම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන පහේ මූදායිනට ගියාම රැළ ගහන්නා වගේ නිතරම රැළ ගහ ගහ තියෙනවා. එක වෙලාවකට කාමච්ඡන්ද එනවා ඊගාට ව්‍යාපාදේ තීන මිද්ද නිදි මත උද්ධච්ච කුච්ච කියන්නේ මීමැසි පොදියක් ඇවිස්සුනා වගේ අලු ගොඩකට ගලක් ගහවගේ විසිරිච්ච ගතිය. එහෙම නැත්නම් හැකය. ওই ටිකේ තමයි ගත කරන්නේ. ඉතින් ඒකේ හරි ලස්සන පැත්තක් තියෙනවා. මේක පිළිබඳව හොයන්නේ නැතුව මේක පිළිබඳව දන්නේ නැතුව ආධ්‍යාත්මයක් නැතුව ආගමක් නැතුව ගත කරන කෙනාට මේකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක මේකේ ප්‍රශ්නේ වෙන්නේ මේක දැනගත්ත දවසේ තමයි. ඒක දැනගන්නවයි කියන එක ලේසිත් නෑ. ඒක දැනගන්න නම් දැන් කාමච්ඡන්ද ව්‍යාපාද වගේ දේවල් පිළිබඳව නම් සිල්පද තියෙනවා. කාමච්ඡන්ද කියලා කියන්නේ කාම මිත්‍යාචාරය. සුරාපාන වගේ දේවල්. ද්වේෂය සම්බන්ධ සිල්පද තමයි සතුන් මැරීම, හොරකම් කිරීම වගේ සිල්පද. ඒව රකින්නකොට තාම අපි මේ චිත්ත ප්‍රවාහයට විඥාන ස්රෝතයට අත කියලා නැහැ. අපි සතුන් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමීත්‍යාචාරය කරන්නේ නැහැ කියලා ඉන්නවා. නමුත් කවදාකවත් මෙව නොකරුවාට හිත ඇතුලේ චේතනා මට්ටමින් අපි කියලා කෝටි ගණන් සතුන් මරනවා, අනන්ත අප්‍රමාණ හොරකම් කරනවා, අනන්ත අප්‍රමාණ කාමීත්‍යාචාර කරනවා. හිස් වචන, කේලම් වචන, පරස වචන ඕසෙට යනවා හිතේ. ඒක අපි දන්නේ නැහැ. මොකද අපි ඒක නිකන් මේ වැලි කන්දක් ඇටේ ගලන ගඟක් වගේ. යම්ම දවසක භාවනා කරන්න කියලා ඉඳගෙන කාය වචන දෙක තැම්පත් වෙච්ච පුද්ගලයෙක් භාවනා කරන්න කියලා ඉඳගෙන කාය වචන දෙක තැම්පත් වෙච්ච ගමන් මේ චිත්ත ප්‍රවාහය ගොජ්ජ දාගෙන පයින්නවා ගිනි කන්දක් වගේ එළියට. ඒක පාරටම හිත ඇතුලේ තියෙන මෙතෙක් නොදැක්ක හිතේ තියෙන ප්‍රචණ්ඩ ගති, නන්නතර ගති, කීවානාන ගති කිසිම මේ දැන් එතකොට සමහරට අපි සිල් ඇඳගෙන බාපණයක් දාගෙන සුදු ඇඳගෙන බෝ මඩක් මුල වැලිතලාවක ඉන්නේ. නමුත් හිතට එන කාමයේ කිසිම චාරයක් නැහැ තරම් නොවන විදිහ කාම ආසාවල් එනවා. මේ ද්වේෂය කිව්වහම සීමාවක් නැහැ නේ. ඒකට කිසිම මේ සදාචාර සීමාවක් හිතට නැහැ. ඒ නිදිමත උද්දච්ච කුච්ච එනවා. ඉතින් එතකොට මේ මිනිස්සෙක් අපි හිතමු මෙතෙක් කල සිල් රැක්ක හොඳ සිල් තුන් පිරිසක් එක්ක හිටියා භාවනා කළේ නැහැ. දවසක කවුරු හරි කියලා භාවනා කරන්න පටන් ගත්ත දවසේ එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ සිල් දක්කන හිටියට පුදුමාකාර මේ භාවනා කරන්න ගියාට පස්සේ නැති හිතා ගන්න බැරි තරම් කෙලස්තෝගයක් කුණුතෝගයක් මේක ඇතුලේ තියෙනවා කියවට පස්සේ ඕනම වෙලාවක වැරදි නිගමනයකට යන්න පුළුවන් මේ භාවනා කරන්න ගිය නිසයි කෙලස් මතුවෙන්නේ කියලා. නමුත් භාවනා කරන්න ගිය නිසා කෙලෙස් මතුවීම නෙවෙයි සිදුවෙන්නේ මෙතෙක්කල් නන්නාඳුන්න මට්ටමේ තිබුණු කෙලෙස් පේන්න පටන් ගත්ත එක විතරයි වෙලා තියෙන්නේ. එදාට අපි ඉසాత බැඳගෙන නඩනවා අයියෝ මගේ හිත මෙච්චර නොසන්ඩාලද මගේ හිත මෙච්චර අකීකරුද කියලා දඟලනවා. නමුත් මෙතෙක්කල් ඔයත් එක තමයි නිදාගත්තේ. ඔයත් එක තමයි ඇහැරියේ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේක සරුවචනාංශ පෙන්වන්නේ උපමාවකට මම මේ කියන සංසිද්ධිය පරණ වෙච්ච තුවාලයක් මෙදෙක් ගාවට ගිහිල්ලා බෙදගම් කරන්න ගත්තොත් එයා ඉස්සල්ලාම වනමුකේ පාදනවා කියලා එකක් කරනවා. තුවාලේ පිරිසුදු කරලා අර උපිට තියෙන කට්ට ගලවනවා. ඒ කට්ටේ සාමාන්‍ය සැරවලින් හරි මේ බැඳිච්ච කට්ටයක් තියෙන. ඔකට වතුර දාලා ටිකක් වෙලා යනකොට ඔක සුදු පාට පොල්කත් ගැලවිලා යනවා. වනමුකේ පාදන්න ඉස්සෙල්ලා මේ තුවාලෙට මොනවද වැදුනත් දෙන්නේ නැහැ. හැම වගේ අර කට්ටේ තියෙනනේ. වනමුකේ පෑදුවට පස්සේ උලන් අඳුනත් දෙනවා. අනිත් වගේ තමයි වනමුක පෑදුවට පස්සේ පුදුම ආරස්සාවක් දෙන්න ඕනේ තෙන්නේ. ඊට පස්සේ බෙහෙත් දාලා ඊට පස්සේ අපි ආයේ බෑන්ඩේජ් කරනවා ඩ්‍රෙස් කරනවා කියලා කියන්නේ ඒකයි. අන්න ඒ වගේ භාවනා කරන්න ගිය ගමන් ඉස්සල්ලාම දැනගන්නේ තමයි අපේ හිතේ තියෙන නොකෑමනා දහවඳුරා පට්ට වඳුරු ගතිය. එච්චරයි. ඉතින් ඒකට පුණ දෙන්න උග දෙනකොට ගැම්ම නැහැ. මේකේ තියෙන්නේ නන්නත්තර වෙන කිසිම සීලාචාරකමක් නැති කිසිම කිසිම චර්යාවකට වැඩ කරන්නේ නැති මට අයිතිවාසිකම කියන්න බැරි තරම් අපි පෙන්වන්න හදන චරිතෙට කිසිම විදියට අයිතිවාසිකම් කියන්න බැරි තරම් බුද්ධමාකාර පරට්ට ගතියක් තියෙනවා. ඒක දැනගත්තට පස්සේ බර ගානක් ආපහු එනවා මේ භාවනා කරන්න ගියාම ඇත්ත තමයි පිස්සු හැදෙනවා කෙලස් වැඩි වෙනවා කියලා ආපහු එනවා. නමුත් මේ කෙලවරක් නෑ කබලෙන් ලිපට වැටීමක් තියෙනවා. ඒ නිසා කියනවා පුළුවන් තරම් මේක දැනගෙන මෙතෙක්කල් කිරුවේ අපි වීතික්‍රමණය කෙලස් නතර කරන එක විතරයි. කයෙන් වචනයෙන් සිදුවෙන අනුන්ට හානි කර වැරදි වලින් නතර වෙන එක. ඊට පස්සේ පරිඋත් ทาน කෙලස් කියන සමාධි මට්ටමේ වැඩ කරන්න ගියාම ඉස්සල්ලාම මේ පරිඋත් ทาน කෙලස් නැගිටලා දඟලන හැටි ඇවිසිලා දඟලන හැටි දිහා බලනකොට මේ බොහෝමත්ම කලාතුරකින් කෙනෙකුට තමයි මේක හදන්න පුළුවන් වෙයි මේක කීකරු කරන්න පුළුවන් වෙයි මේකෙන් මට අඩියක් දැක ගන්න පුළුවන් වෙයි කියලා ගන්න නම් ලොකු සත්පුරුෂ ගතියක් තියෙනවා. ඒ ඉස්සල්ලාම ඒ කියන්නේ අර කමච්ඡන්ද ව්‍යාපාද තීන විද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ පහ හෝගාල ගොජ දාගෙන එන වෙලාවේදී මම මේක කීකරු කරන්න පුළුවන් වෙයි කීකරු කළ හැකි කියන හැකි සංඥාව ආවට පස්සේ තමයි යා නිත්‍ය භාවනා යෝගාවචරයක් බවට පත් වෙන. එතකම්ම මේ තාම වැඩේට අත දාන්න යන්නේ මොකද සාධාරණයි මේ කවදාවත් කීකරු කරන්න පුළුවන් කියලා හිතන්නේ. මොකද ඒකෙක් කල් තිබුණේ වීතික්‍රමණ කෙලෙස්වත් නතර කරපො නැති කිසිම චාරයක් නැති හිතක්. කයක් වචනය. දැන් කය වචන දෙක ටික ටික වෙලාවට සම්මත කීකරු කරගෙන මේ හිතට දාලා බලනකොට විශාල වශයෙන් එන්න පටන් ගන්නවා. ඉතින් එහෙම එන්න පටන් අරගත්තට පස්සේ උපමාවක් දෙනවා. අපි කටපුංචි බෝතලයක අපි හිතමු මේ තෙල් කුප්පියක් තිබුණයි කියලා. හඳුන් තෙල් තිබුණා කටපුංචි බෝතලයක්. අපිට කියනවා මේ මේකේ තියෙන මේ තෙල් ගතිය අයින් කරන්න. ඉතින් ඒකට පින් බටවත් හෙල්ලුවාටවත් මොනවා කෙරුවකටතර හඳුන් තෙල් හෝ හඳුන් සුවඳ මේකේ යන්නේ. ඉතින් ඊට පස්සේ සිද්ධ වෙනවා ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පාන්තිරයක් හරි පොල් කෙන්දක් හරි දාලා අර පුංචි කටෙන් කඳුල කඳුර වතුර ඇතුළට දැම්මොත් යන යන කඳුලේ ගානට අරකේ තියෙන වාතේ එළියට එන්න පටන් ගන්නවා. ඒ වතුර උණු වතුර නම් අර ඇතුලේ තියෙන තෙල් තෙල් මණ්ඩි කපාගෙන අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක උණුසුම් වාතයට අල්ලන්න පුළුවන්. එතකොටත් ඇතුලේ තියෙන එක රත් වෙලා එළියට එනවා. වෙන විදිහට කියනවනම් මේ ඇතුලේ තියෙන මේ දේ ඉවත් කරන්න නම් වෙන දෙයකින් මේක පුරවන්න ඕනේ. එහෙම නැතුව මේක හෙල්ලුවාට අරෙම කෙරුවට යන්නේ නැහැ. ඉතින් මේ සමත ආරම්මණය කියලා කියන්නේ සමාධි නිමිත්ත කියලා කියන්නේ අන්න කෙලෙස් සහිත සම්පූර්ණ කුණු වෙච්ච, පල් වෙච්ච මඩපුවක් හැලියක් වගේ තියෙන එක අයින් කිරීම සඳහා පිරිසිදු වතුර කඳුලක් දාන්න. අරමුණේ හිත හිතයි කියලා කියන්නේ ඒ චිත්තක්ෂණේ දැන් මම ආස්වාස කරනවා ආස්වාස කරන බව දන්නවනේ ඒ චිත්තක්ෂණේ කාමච්ඡන්දේ නැහැ. ඒ චිත්තක්ෂණේ ද්වේෂේ නැහැ. ඒ චිත්තක්ෂණය නිදිමත ගතිය නෑ. ඒ චිත්තක්ෂණය මේ අරමුණ ඇතුල් වෙනවද පිට වෙනවද කියලා අන්දමන්ද ගති නෑ. සැක නෑ. ඒ නිසා ඒ ඇතුළට දාන මෙනෙහි කරන එක චිත්තක්ෂණයක් කියලා කියන්නේ පිරිසිදු වතුර කඳුලක් ඇතුළට වැල්. හැබැයි වැක්කිරන පීලකට කුප්පි ඇල්ලුවට යන්නේ නෑ වතුර ඇතුළට. කටපුංචි මේක. ඒ නිසා මේක ඇතුළට පාංකඩයක් දාලා පාංකඩ දිගේ හිමීට හිමීට හිමීට හිමීට දානකොට සම්බන්ධීකරණේ තේරෙන පටන් ගන්නවා කඳුලක් අතුරට ඇතුළට ගියොත් කඳුලක් කැත පිරිසු අපිරිසුදු වාතය එළියට එකට එක සම්බන්ධතාවයේ තීරලා දවසකට වාඩි වෙලා භාවනා කරනකොට ආස්වාද ප්‍රසවාසය අපි විනාඩි 60ක් ඉඳ හිතාන භාවනා කරනවා. නමුත් ඒ හිතේ නෑනේ 60 හිටියට අපි දන්නවනේ ඒක මේ හුඟක් වෙලාට නන්නතරන අපි හිතනවා අඩු ගානේ එක තප්පරයකට එක සැරයක් මෙනෙහි කරනවායි කියලා. එහෙමයි බුරුම සාන්නසු ගන්නන්නේ එහෙමයි. එක තප්පරයට එක සැරයක් මෙනෙහි කරනවා නම් තප්පරයට එක චිත්තක්ෂණයක් හිත පිරිසිදු වෙනවා. ඉතුරු චිත්තක්ෂණ දෙක කෙලසිලා. ඊට පස්සේ ඊගාව තප්පරේ ආයතරයක් මෙනෙහි කරනවා. එතකොට විනාඩියකට 60 සැරයක් චිත්තක්ෂණ 60ක් මෙනෙහි කරන වෙලාවේදී අපි ඒක චිත්තක්ෂණ කියලා ගන්න. 60 සැරයක් අර කෙලස් ප්‍රවාහය වෙනකොට බිරිසුදු ප්‍රවාහයක් කරනවා. ඒකට අපි විනාඩියක් කරනකොට 60යි. විනාඩි 5ක් කරනකොට 300යි. විනාඩි 60ක් කරනකොට 300ව 12යි. ඉතින් අපිට පේනවා මුළු ජීවිතේම සම්පූර්ණයෙන්ම කෙලසිලා තිබුණා අර මඩ අසුචි පිරිච්ච කාලේ නැත්තම් මඩ පිරිච්ච කාලේට කඳුල කඳුල කඳුල කඳුල දාගෙන දාගෙන යනකොට ඇත්තටම නිකන් අර කිතුල් පිටි හොදනකොට වගේ හොදන්න හොදනකොට පොඩි තට්ටුවක් තමයි එකතු වෙන්නේ. ඇතුල් වෙන කලේ අඩියේ වතුර තියෙනවා කියලා දැනගන්න එකතු වෙන්න සෑහෙන කාලයක් යනවා. මේ පුරාම යෝගාවචරය දන්නේ 99%ක්ම කැලෙසිච්ච సంతානයක් සහිත මම මේ වලිගේ වලිගේ ඔබලා මුහුද හින්දින්න හදන ලේනෙක් කරන උත්සාහයක් වගේ පේන. සම්පූර්ණ මුහුද අසීමිත වතුරක් තියෙන. ලේනට ගෙනියන්න භාජනන වලිගේ ඔබලා ගොඩායිල වලිගේ ගසනවා. ආය යනවා. දාලා තියෙනනේ ජාතක කතාවක තියෙන කතා අන්නේ වගේ අසාර්ථක ප්‍රයත්නයක් වගේ පේනවා. ඉතින් ඒ නිසා අර පළවෙනි පළවෙනි වෙලාවට විතක්කේ කියලා කියන්නේ මේක තියෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා කියන්නේ කලිය ඇතුලේ තියෙන පල්වෙච්ච ජරාව. විතක්කේ කියලා කියන්නේ අරමුණට හිත නැංවීමනේ. පිම්බෙන වෙලාවදී පිම්බෙනවා. ආස්වාසලාදී ආස්වාස කරනවා. වම තියනදී වම කියලා මෙනෙහි කරනවා. හැකිලෙන වෙලාවදී නම් බිම්බි මැකිලෙන හැකිලෙනවා. ආස්වාද ප්‍රසාර කරනවා. ප්‍රසවාස කරනවා වම තියනවා දකුණු තියනවා උස්සනවා ගන්නවා යනවා එනවා කියලා පොඩ පොඩ පොඩ පොඩ පොඩ පොඩ විතක්කේ ආරමුණට හිත නැංවීම. ඕක කරගෙන කරගෙන යනකොට හරියම අසාර්ථක ප්‍රයත්නයක් මොහොත ඉදින් හදනවා එකක් තමයි පේන්නේ. නමුත් එවැනි යෝගාවචරයේක් එහෙම හැම පා හැම දවසෙම නැත්නම් නිතිපත කරනවායි කියලා කියනවනම් ඕනම දක්ෂම භාවනා ගුරුවරු වඳින්නේ අන්නර කෙලෙස් සහිත සම්පූර්ණ సంతානයක් ඇති එකන සද්ධාවේ මට පුළුවන් වෙයි කියන හැඟීමෙන් මෙන්න මේ ගන්න පළවෙනි ප්‍රයත්නය විතර නිවනවත් වටින්නේ. මේක ඉතාමත් වැදගත් සම්දිස්ථානයක් ඉස්සල්ලාම අච්චර අසුචි පිරිචි කාලේ මම පිරිසිදු චිත්තක්ෂණයකින් පුරවන්න හදනවා කියලා මේකට ආරම්භ ධාතු කියලා කියන්නේ භාවනාවේ ආරම්භ ධාතුව. ඔහේ කර කර ඉන්නවා. ඒක සැරයක් ආනපන මෙනේ කරන්න උනත් ඇති. එක සක්මනක් කරන්න උනත් ඇති. එක සැරයක් අත උසනකොට උසන බව දැනගන්න හම්බුනොත් ඇති. එක සැරයක් බලනකොට බලන බව දැනගන්න හම්බුනොත් ඇති කියේ. ඔහේ නිකන් පරදින යුද්ධයක් කරන කෙනෙක් වගේ තමයි පේන්නේ. ආන්නේ ආරම්භ ධාතු කරන කරන්නේ ඉස්සල්ලාම විතක්කේ වැඩ කරනවා. විතක්කේ කියලා කියන්නේ ගහනකොට පිට වදින්නේ වරින් වර ගිහලා එල්ලෙට වදින. ටාගට් ෂූටින් කරනකොට එල්ලෙට වෙඩි තියනකොට නැත්නම් පීයක් ගහන්න යනකොට ලෑල්ලටවත් ගහන්න බෑ ඉස්සල්ලා. තුක්කපත් වෙනකොට ඉස්ලාම අතර ගන්නකොට එක්ක කලබලේ තක්කු මොක්කුවයි එම් එක නැති වෙනවා. හරියට එම් කළා ලෑල්ලටවත් තියාගන්න බවම හරියට වශයෙන් අන්තිමට තමයි කලාතුරකින් ගිය තමයි බුල්සයි එකට වැදින්නේ. වැදිච්ච දවසේ සක්විති රජකම හම්බුණා. එක විතක්කයක් වැඩ කරපු දාසේ හරියට ප්‍රසවාසලා ආස්වාසි. ප්‍රසවාසලා ප්‍රසවාසි. කොහොම ගොඩාක් කල් කරන්න ඕනේ විතා ਵਿਚාරේ පහළ වෙන්නේ. ਵਿචාරය කියන්නේ මොකද්ද? මේ ප්‍රස්වාසය නෙවෙයි ආස්වාසයමයි කියලා ඒක පිළිබඳව රසය දැක ගන්න කතිය. ඒක අත ගන්න ගතිය. ඒක දන්න ගතිය. ඉස්සල කනා බලන ගන්න වගේ ගහනවා. දැන් මේ හිතේ ගියේ ආස්වාසයට ඒක ආස්වාසයමයි ප්‍රස්වාසය නෙවෙයි. මේක ආස්වාසයේ ලබන මේ වාතිය. ඊට පස්සේ ප්‍රස්වාසයට යනවා. ඒකට මේක ආස්වාසය නෙවෙයි මේක ප්‍රස්වාසයමයි. කියලා දෙක වෙන්කොට දැනගන්න විමසුන් නුවණට කියන විචාර බුද්ධියට කියනවා විචාරය කියලා. විතක්කයකින් තොරව කවදාකවත් ਵਿਚාරේ සිදු වෙන්නේ නැහැ. නිසා ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ගහගෙන ගහගෙන යනකොට ඔන්න යන්තමට තේරෙන්න පටන් ගන්නවා මේ ආස්වාස මේ ප්‍රස්වාසයේ හිත තියලා තියෙන මෙතනමයි දැන් හිත අරමුණේ නැත දැන් තියෙන සද්දක ආදි වශයෙන් අර වර්ධින පොට මොකද්ද කියලා ලැජ්ජ සහගතව පචවෙච්ච ගතියෙන් පරාජිත ගතියෙන් උත් තේරෙන්න පටන් ගන්නවා මෙන්න මේ විතක්ක ਵਿਚාර දෙක එනකොට ඒක නිකන් එකට එක සම්බන්ධයක් තියෙනවා. අද දවසේ විනාඩි 5යි, හෙට 5යි, අනිද්දා 5යි දාගෙන යන එක්කෙනෙක් ඉන්නවනම් අද විනාඩි 10යි, හෙට විනාඩි 10යි, අනිත් විනාඩි 10යි දාන එක්කෙනෙක් ඉන්නවනම් විනාඩි 10 දාන එක්කෙනාට අවස්ථාව වැඩි. හරීම මේ අංක ගණිතයක් තියෙන ඉතන. එකට එක සම්බන්ධයක් තියෙන නිසා සම්පූර්ණ යාන්ත්‍රික වැඩක් තියෙන ඉතින්. මෙන්න මේ විතක්ක ਵਿਚාර දෙක ගිහිලා දවසක ඉඳ ගන්නකොටම විතක්ක ਵਿਚාර දෙක ඉබේ වැඩ කරන්න පටන් ගන්නවා. අරමුණ හොයාගෙන ගිහිල්ලා අරමුණ මෙනෙහි කරන්න පටන් ගන්නවා. මෙනේ කරනකොට මේ බැනලා බැනලා හරි සාකච්ඡා කරලා කරලා හරි හිත හදලා හදලා හරි මේක තියා නිකම් බල්ල වැඩ නැහැ මේ දෙක වෙනස බලන්න ඕනේ ආස්වාද ප්‍රසවාස වෙනස බලන්න ඕනේ වම දකුණ වෙනස බලන්න ඕනේ දහීමේ ඇහිමේ වෙනස බලන්න ඕනේ කියලා මේ වෙනස දකින්න තරම් විමසුන් නොනක් විචාර බුද්ධියක් ආවනම් එදාට ඇති වෙන පුංචි තරුණ ප්‍රීතියක් මේ මේ සේවකව දෙන්න දැන් මම නැතුවට වැඩ කරන්න දන්න ඉදිනට අර එකම පදයන් වාඩි වෙනවා නම් එකම අරමුණ ගන්නවා නම් සහව තියෙනවා නම් වර එක ගියාට පස්සේ දෙන්න ඉබේ වැඩ කරන්න ගන්නවා. යොදවනවා සාර්ථකත්ව වෙනවා. අන්න ඒකෝ දිනවා ලාමක තරුණ ප්‍රීතිය. ප්‍රමෝද කියලා කියන්නේ අන්නේ ප්‍රමෝදය ආපු දවසේ හොඳ ලකුණක් හම්බ වෙනවා විතක්ක රාශියක් එක දිගට යනවා ਵਿਚාර රාශියක් එක දිගට යනවා වැඩි වේලාවක් අරමුණත් එක්ක සුහදකමක් මිත්‍රත්වයක් මූණට මූණ දාන ගතියක් එනවා මේ ඉස්සල්ලාම දවසේ ප්‍රමෝදය දෙවෙනි දවසේ බාල වෙනවා. ඉස්සෙල්ලා දවසේ ලොකු සතුටක් එනවා. ඒ කියන්නේ හොඳට බඩගිනියක් කරන කන පළවෙනි පිඩ වාගේ. ඒකේ සෑම රසයක්ම තියෙනවා හරි ආසයි. දෙවෙනි පිටේදී අතේ තියෙන බත් එකනේ තියෙන. ඔකට කැහුලා වෙන්න ඕනේ. ඉතින් කලන්නේ තියෙන කන්න පුරුවන් කියලා දෙවෙනි පිටේදී එච්චර රස ඉන්නේ. තුන්වෙනි පිටේ 4 5 6 7 යනකොට අර තරුණ ප්‍රීති ටික ටික ටික ටික ඕක මදි වෙන්න පටන් අරගෙන මේ ප්‍රීතියත් ඒ අතරතුර නගිනවා. කුණි කණික ප්‍රීති, කුද්ධිකා ප්‍රීති, උබ්බේක ප්‍රීති පරණ ප්‍රීති ආදී වශයෙන් ප්‍රීතිය ටික ටික ටික ටික ටික හුරු වීම තුලින් මොකද විතක්ක ਵਿਚාර දෙක යාවට වැඩ කරන වැඩ කරනකොට එනෙන් ප්‍රීතිය ටික ටික ටික ටික ඇඟගෙන යනකොට දැනට තේරෙන්න පටන් අර ගන්නවා අමෝතු මදයක් මණ්ඩියක් සුඛයක් මම මේ වාඩි වෙලා භාවනා කරනවා ආනාපානෙ ඉන්නේ මේ ආනාපානෙ ඉන්නකොට මගේ හිත දැන් මේ තියෙන සද්දයක් අහා දැන් මේ හිත තියෙන්නේ හිතවිල්ලක් හිත හිතා මේ හිත තියෙන වේදනාවට පීඩා වෙලා. ඒ ටික දැනගෙන ඉඳපු ගමන් හිතෙනවා එක්ක මේ පීඩාව තියෙද්දි සද්ද තියෙද්දි හිතවිලි තියෙද්දි වේදනාව තියෙද්දි මම හිත ආනාපානට යන්න බැරිද? පුළුවන් කියලා දැනගත්ත දවසේ ආනාපානය පිළිබඳ පුදුම ප්‍රේමයක් පුදුම සරණක් පුදුම ගැලවුම්කාරයක් පුදුම හැරමිකයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. මේ ආනාපානයේ තියෙද්දි හිතවිලි තියෙනවා හිත නන්නත්තර වුණොත් නොසන්ඩාල වුණොත් අකී කරුණොත් හිතවිලි දිග යනවා. හැබැයි එතකොට තානාපාණි තියෙනවා. මැරිලා නැහැ. නමුත් අපි චෝදනා කරන්නේ මේවා කරන්නේ හිතවිලි වලට ගිහිල්ලා හිතවිලි වල එබිලා. නමුත් එයාට හිතුනොත් මේ හිතවිලි චේදුම ආනාපානෙ බැලුවොත් ඒක කුලප්පු වෙලාද, තැම්පත්ද, ඒකට ගියොත් මේ හිතවිල්ලේ තියෙන වෙහෙස නෑ නේද කියලා ආනාපානෙ පිළිබඳ පුදුම ලැබැඳියාවක් එන්න ගන්නවා. එතකොට ආනාපානෙ පේන හැටි හරවත්යන්සේ පෙන්වන්නේ සන්තෝචේව පනීතෝච අසේචනකෝච සුකෝච විහාරෝච අර හිතවිලි e වලින් කොච්චර පෙලන්න හැදුවත් සාන්තව ආනපන තියෙනවා. ඉතාමත්ම ප්‍රණීතයි අරක මේ කැඩිච්ච පාරක යන වාහනයක් වගේ දඩබඩ දඩබඩ තමයි ගල්වල පාරක යන බර කරත්තේ වගේ හිතවිලි e වල. ඒකට ආනාපානෙ තියෙනවා හොඳ සස්පෙන්ෂන් තියෙන වාහනයක හයි මේ හයි ලෙවල් රෝඩ් එකේ යනවා වගේ ආනාපානෙ තියෙනවා. වේදනාව තියෙද්දි හොඳටම පුපුරු ගන්න වේදනාව තියෙද්දි බලන්න ආනාපානෙ ඉස්සදාලා බැලුවොත් ආනාපානෙ සාන්තව තියෙනවා. සද්ද ඇහෙනකොට බලන්න අපි සද්ද වල චෝදනා කරනවා. ඉතින් මෙච්චර ඇවිල්ලත් භාවනා කරන්න ගියාම ඔන්න කවුරු හරි ඇවිල්ලා කැස්සා දොර හයියෙන් වැහුවා සිටි සිටි මල්ලක් හෙල්ලුවා. ඒ নানা ප්‍රකාර දෙනවා. ඕක වෙනකොට ආනාපාන බැලුවොත් පුදුම ශාන්ත ගතියක් එනවා. එතකොට විතරක් ආනාපානයේ තියෙන සුඛය අරමුණේ තියෙන සුඛය විතක්කේ බණලා ਵਿਚාරේ බණලා ප්‍රීතියත් දැනනපු වෙලාවක වරින් වර තියෙනවා කලබල ඕනම වෙලාවක පුරුදු කරපිට ආනාපානට දාන්න දාපු ගමන් ෂොකබ් සෝබරයක් ඇල්ලුවා වගේ පුදුමාකාර සාන්තියක් දෙනවා. ඉතින් එතකොට විතා විතක්කය ආවනම් විතක්කය කියන මේ අරමුණට හිත නංවන ගතිය ඒකෙදි සඳහන් කරලා තියෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. උද්දච්ච කුච්ච නෑ මේ කාමච්ඡන්දයට යන හිත විතක්කේට යනවායි කියලා කියන්නේ નિયમિત අරමුණට හිත යනවා. කාමච්ඡන්දය කියලා කියන්නේ নানা ආකාර අරමුණට හිත යන එක. යම් වෙලාවක විතක්කේ වැඩ කරනවා කාමච්ඡන්දෙට හිත නැහැ. අපි කියාපු දැන් තමයි හිත කී කරුව යන්නේ. ආනාපානට මම යන්නේ අනිකුත් කොච්චරද අරමුණ තියෙනවා හිත නන්නත්තර වෙන්නේ. ඒතකොට කාමච්ඡන්දේ නැති තැන විතක්කේ බාගෙන විතක්කේ ඇත්තන කාමච්ඡන්දේ නැති වෙනවා. ਵਿਚාරයක් ආව නම් මම මේ ආස්වාසේ ඉන්නේ ප්‍රස්වාසේ නෙවෙයි. ප්‍රස්වාසේ ඉන්නේ ආස්වාසේ නෙවෙයි කියලා සැකේ නැතුව යනවා. එතෙන්දී කුක්කුච්ච උද්දච්ච කොක්ක විචිකිච්ඡා කියන නීවරණ නැති වෙලා ඒ වෙනුවට ਵਿਚාරය පහළ වෙනවා.